අපි මේ ඉස්සෙල්ලා කියා තිබුණා නිදුක් වීම දෙආකාරයි. එකක් ලෞකික වූ දුක් කරදර දාහ නැති නිදුක් වීම. අනික තමයි සතර අපාගත වීම නැවති මහා භයානක දුක් වලින් නිදුක් වීම. දුක් වලින් ඉවත් වීමෙන් ලබන නිදුක් වීම. රෝග වලින් දෙආකාරයක් කියා තිබුණා. එකක් තමයි කායික වශයෙන් විඳින්නා වූ යම් රෝගයක් ඇද්ද? එවන් රෝගයන්ගෙන් නිදහස ලබන්නා වූ తాවකාලික සැනසීම. අනික තමයි කාම රෝගයෙන් නිදහස් වීමෙන් ලබන්නා වූ කාම රෝගයේ තිබෙන දාහයන්ගේ මිදීමෙන් ලබන නිදුක් වීම. සුවපත් වීම දෙආකාරයෙන් කියා තිබෙනවා. එක සුවපත් වීම තමයි යම් දාහ ගිනි දුක් ගිනි ඇති වෙනකොට ඒවා මිදි ලබන ලෞකික සැනසීම එකක්. తాවකාලික ලෞකික සැනසීම. අනික තමයි කාම දාහයන්ගෙන් පෙළෙන ඇලීම් ගැටීම් දෙක නිදහස් වීමෙන් ලබන්නා වූ සමාධි සුවය. අනාගාමී අය ලබන සුවය. දුකින් මිදීම කියන හතරවෙනි අවස්ථාවට කියනවා. ඒ තමයි සියලුම කෙලෙස් වලින් නිවිලා ගිය සාතන් වහන්සේ කියලා බන සුවේ එක. අනික අය දුකක් එනකම් යම් කිසි තැනක ඉඳලා යම් ලෝකෙ ඉඳලා ඒකක ලබන්නා වූ මධ්‍යස්ථව ලැබෙන తాවකාලික සුවය. මේ හතර ආකාරයක ලෞකික සුව හතරකුයි ලෝකෝත්තර පැත්තේ සුව ආකාර හතරකුයි වෙනවා නිදුක් ඒවා නිරෝගී ඒවා සුවපත් වේවා දුකෙන් මිදේවා කියනවා. ওই දෙකම සම්පූර්ණ කරගත්තා නම් මෙලෝඩි ලැබෙන්නා වූ කාය පහසුවක් ලැබිලා ආර්ය මාර්ගය පූර්ණ කරන් තිබෙනා වූ අපහසුකම් දුරු වෙලා පසුතලය හැදෙනවා. අනික ආර්ය ධර්මයේ තුල ලැබෙනා වූ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව, දුක මිදේ වෙලා සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ ඵලයේ ලැබෙන සැනසීම ලැබෙනවා. මෙන්න මේ ටික සිහි කරලා ඔය ටික සිද්ධ වෙනකොට රාගී තියෙනකම් වෙන්න බෑ, විතරාගී වෙන්න ඕනේ. ද්වේෂේ නැගෙන එක වෙන්න බෑ විිත දෝෂී වෙන්න ඕන. මෝහේ නැගෙන එක වෙන්න බෑ විිත මෝහී වෙන්න ඕන. එහෙනම් අපිට ධර්මයේ අහලා ලැබිය යුතු එකම දේ මොකද්ද? මේ ලෝකයේ මුලාවටපත් වෙන්නා වූ ධර්මතාවයන් තේරුම් ගන්න. ගත්තල පස්සේ. අනේ මටත් කවදා හරි අවශ්‍ය වෙන්නේ. මේ සතර ආපාදුකෙන් නිදහස් වෙන්න ඒකට හට ගන්නා වූ කෙලෙස් කිනේ නිවිල යන්න ඕන. කාම දාහයෙන් නිදහස් වෙලා හිටන් ඒ නිරෝගී භාවය කියනවා ඒ කාම රෝගයෙන් මිදෙන්න. එහි ආදීනව දැකලා ඒකෙන් මිදිලා යන්න ඕනේ. මටත් ලෝක සත්‍යයට හැමදාම සැනසුම තියෙන්නේ ඔච්චරයි. මෙන්න මේක දැක්කට පස්සේ නිදුක් මමත් සියලු ලෝක සියලු සත්‍යයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ආදී වශයෙන් කියනකොට නිවනේ ආනිසංස දකින්න. ඒ වගේම විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විත මොහි වෙත්වා කියන නිවනේ ආනිසංස දකින්න. ලෝකයේ ආදීනව දැකලා මේ නිගමනයට බැහැගත්තා. එහෙනම් ආදීනව දකින්නකොට අනුලෝමක් ශාන්තියටපත් වෙනවා. නිවනේ ආනිසංස දකිනකොට සම්්‍යක්ත නියාමයේ දේවත් මාර්ගඵල අවබෝධයට අවත කරන ඒ කායන මාර්ගයට වයි. අන්න සම්්‍යක්තයේ නියාමයේ වැඩිච්ච කෙනෙකුට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ ඵලයක් ලැබෙනවා කියන එක ස්ථිරව ලැබෙනවා ඒකයි මාර්ගය. එනිසා මේ මෙත් වැඩිීමේ භාවනාවේ හිද්ද වෙන්නේ ලෝකී ආදීනෝ පෙනීමක් වෙන්වීමේ ආනිසංස නිවනේ ආනිසංස පෙනීමක්. ඔක ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි ති ආර්ය අෂ්ටාංගික මාර්ගයම ওই කර්මස්ථානයත් එක්ක වැඩෙනවා. ඒකෙන් අපි ටික තේරුම් අරගෙන මේ භාවනාව සුළු වෙලාවක් බලන්න බලාපොරොත්තු වෙනවා. තමන්ගේ වැඩින කුලම් පොදත් තරංගවත් අනිකට හිඟීන් සත්‍ය නොවේවා කියන හැඟීමෙන් අප්‍රමාණ ලෝක සත්‍යයත් මේ අමා ශාන්තිය උදා කරගෙන සංසාර දුකෙන් මිදෙත්වා කියලා යහපත උදා කරගන්නවා කියන හැඟීම තබාගෙන මේ කර්මස්ථානයේ වළඳ බලාපොරොත්තු වෙන ටික වෙලාවක්. සැනසුම් බුදු දහම් මුව වෙත මතු ඒවා සැනසුම් දහම් සමවත් ගුණ පිහිටාවා සැනසුම් කමතහන් මුනි ගුණයනි ඒවා සැනසුම ලබා සත නිවනට පැමිණේවා සාදු සාදු සාදු කර්මස්ථානයේ කිව්වාම කියලා නාම සත්ගායනා කරමින් බලන්න. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාදී වෙත්වා විතදෝපී වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාදී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා විත දෝෂී වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා वीरो वीरेत्वा वीतरागी वेत्वा वीतदोषी वेत्वा वीतमोही वेत्वा මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා මීත දෝති වෙත්වා මීත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝති වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝසී වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝති වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝති වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ දුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා විත දෝති වේත්වා විත මොහි වේත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විතදෝසී වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝති වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා විතදෝසී වෙත්වා විතමෝහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා විත දෝති වේත්වා විත මොහි වේත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වේත්වා දෝෂී වෙත්වා විත මොහි වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝසී වෙත්වා විත මොහි වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකෙන් මිදෙත්වා විතරාගී වෙත්වා විත දෝෂී වෙත්වා විත මොහි වෙත්වා සියල්ල ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය රාග ගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය හරි දේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක් ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය ඇස ඇවිල ගත්තේය රූපයෝ ඇවිල ගත්තේය චක්කු විඤ්ඤාණයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සයෝ ඇවිල ගත්තේය චක්කු සම්පස්සය වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාතිගින්නෙන් ඇවිල ගත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සාග ගින්නෙන් ඇවිල ගත්තේය ද්වේෂ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය පායාස ගින්නෙන් ඇවිල ගත්තේය පන ඇවිල ගත්තේය ශබ්දයෝ ඇවිල ගත්තේය සෝත විඥානයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සයෝ ඇවිල ගත්තේය සෝත සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරාගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය සාග ගින්නෙන් ඇවිල ගත්තේය දේශ ගින්නෙන් ඇවිල ගත්තේය මෝහගින්නෙන් ඇවිල ගත්තේය ශෝකගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස්සකින්නෙන් ඇවිල ගත්තේය උපායාසකින්නෙන් ඇවිල ගත්තේය නාසය ඇවිල ගත්තේය ගන්ධයෝ ඇවිල ගත්තේය ගාන විඤ්ඤා විඥානයෝ ඇවිල ගත්තේය ඝාන සම්පස්සයෝ ඇවිල ගත්තේය ඝාන සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය දිව ඇවිල ගත්තේය රසයෝ ඇවිල ගත්තේය ජීවහා විඥානයෝ ඇවිල ගත්තේය ජීවහා සම්පස්සයෝ ඇවිල ගත්තේය ජීවා සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය කය ඇවිල ගත්තේය ඔට්ටබ්බයෝ ඇවිල ගත්තේය කාය විඤ්ඤා විඥානයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සයෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කාය සම්පස්සජා වේදනාවෝ මනසින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක්ඛ ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මන ඇවිල ගත්තේය ධර්මයෝ ඇවිල ගත්තේය මනෝ විඥානයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සයෝ ඇවිල ගත්තේය මනෝ සම්පස්සජා වේදනාවෝ ඇවිල ගත්තේය කුමකින් ඇවිල ගත්තේද ජාති ගින්නෙන් ඇවිල ගත්තේය ජරා ගින්නෙන් ඇවිල ගත්තේය මරණ ගින්නෙන් ඇවිල ගත්තේය ශෝක ගින්නෙන් ඇවිල ගත්තේය පරිදේව ගින්නෙන් ඇවිල ගත්තේය දුක ගින්නෙන් ඇවිල ගත්තේය දෝමනස ගින්නෙන් ඇවිල ගත්තේය උපායාස ගින්නෙන් ඇවිල ගත්තේය මෙසේ සියල්ල ඇවිල ගත්තේය මෙසේ සියල්ල ඇවිල ගත්තේය මෙසේ සියල්ල ඇවිල ගත්තේය කාම ලෝකය ඇවිල ගත්තේය රූප ලෝකය ඇවිල ගත්තේය අරූප ලෝකය ඇවිල ගත්තේය සියලු ලෝක ඇවිල ගත්තේය සියලු ලෝක ඇවිල ගත්තේය සියලු ලෝක ඇවිල ගත්තේය එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එගිනි නිවීම නිවනයි නිවනම වෙත්වා එකිනි නිවීම නිවනයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සම්බුදු දහම් පිළිවෙත සත වෙත වේවා සම්දිතු ගුණ බලෙන් සමගිනි නිවියාවා සම්දිතු දහම් බුදු මග සැමතම වේවා ධම්මග ගොසින් සත නිවනටපත් වේවා සාදු සාදු සාදු මෙතෙක් ඒ උත්තරීතර වන්නා වූ ශාසන මාර්ගයන් ගමනය කරමින් උදේ පටන් මේ වන්තුරු ඒ උත්තරීතර වන්නා වූ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරින් නිවන් සාක්ෂාත් කරන් කටයුතු සිද්ධ කර ගන්නා ලද්දේද අනන්ත අප්‍රමාණී දිව්‍ය බ්‍රහ්ම මනුස්ස සම්සතර වගේ ඥාති මිත්‍රාදී කොට්ටාස වල අප්‍රමාණ ලෝකවාසී සෑම සිව් සත්‍යයෝද මේ උත්තරීතර වන්නා වූ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරගන්නා සිව් සංසාර දුක් කෙලවර කරුණු නිවන් සාක්ෂාත් කරගන්නවා කියා සාදු කාර්යයෙන්